ඒකින්ද අපි කවුරුත් කල්පනා කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න කොයි විදිහකින් හරි මගේ මේ ජීවිතය සුවපත් කරගන්න අපි අපේ කටයුතු ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා වූ වැඩපිළිවෙල තමයි නිවන් මඟ ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව තුළින් අපි පෙරේද දවසේ මතක් කරා විසුද්ධි හත පිළිබඳව හිත පිරිසුදු කරගන්න ක්‍රමවේද හත පිළිබඳව සාකච්ඡා කරනවා කියලා. නමුත් අපි ඊයේ දවසේ අට්ටික සංඥාව පිළිබඳව යම් සාකච්ඡා කිරීමක් සිදු කළා. මේ මොකද වැඩි දිනෙකගේ අවස්ථාවය සඳහා අපි එහෙම සතිපට්ඨාන දේශනාවට අදාළව සහ භාවනාවට අදාළ දේවල් අපි කතා කර කර ඉන්න අවස්ථාවේ අතරමැද සමහර වෙලාවට සාකච්ඡා කරනවා. කොහොම නමුත් විසුද්ධියත් සම්පූර්ණ කර ගැනීම පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි සීල විසුද්ධි කොටසෙහි තියෙන වැදගත් කාරණා කිහිපයක් තමයි සාකච්ඡා කරන්නේ. මූලික ධර්ම දේශනාවලදී අපි අනුසය, පරිඋත්ථාන, විගතික්‍රමන මට්ටමේ තියෙන කෙලෙස් ධර්ම පිළිබඳව හඳුන්වා දීම් කරගත්තා. ඒවා පිළිබඳ දැනුවත් වුණා. නමුත් ඉතා කෙටියෙන් මම මේ වෙලාවේ මතක් කරනවා හිතෙහි පිරිසිදු වීමටයි විසුද්ධිය කියලා කියන්නේ. පිරිසිදු බවටයි එතකොට හිත කය අපිරිසිදු වෙන්නේ දුහවිලි කුණු ආදියෙන් වගේ සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් ධර්ම වලින්. කෙලෙස් වලින් හිත අපිරිසිදු වෙන එක වළක්ව ගන්න භාවිතා කරන ක්‍රම හතක් ධර්මයේ තියෙනවා. ඒ ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව ඉබේ මේ හිත පිරිසිදු වෙන්නේ නැහැ. ඉතා ප්‍රායෝගිකව අපි මේවා භාවිතයට ගන්න ඕනේ. අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාර තුනයි. එකක් තමයි අපි ඔය කලින් මතක් කරගෙන තියෙන අනුසය කියලා කියන්නේ. දැන් මේ වෙලාවේ හුඟක් දේවල් අනුසය වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙලාව කාටවත් තරහ නෑ මේ වෙලාවේ ඇත්තටම. ඊර්ෂ්‍යාව නෑ, ක්‍රෝධය නෑ, වෛරය නෑ මේ වෙලාවේ මතක් වෙන්නේවත් නෑනේ. ඉතින් ඇත්තටම Tamanට දැනෙන්න නැත්තම් නෑම තමයි. දැන් නෑ. නැති වුණාට නැවත හටගන්න ස්වභාවය තියෙනවා. ඒක හරි භයානක තත්ත්වයක් නේ. මේ හිතියට අපිට පාරේ යනකොට කෙනෙක් දකින්නකොට තරහකාරයෙක් දකින්නකොට වෙන කෙනෙක් දියුණු වෙලා ඉන්නවා දකින්නකොට තම වෙනස් වීමක් වෙලා තින්නව දකිනකොට එක එක එක එක කෙලෙස් ධර්ම උපදිනවා. ඉපදිලා අපේ හිත දරා ගන්න බැරි විදිහට නසන්සුන් වෙනවා. නසන්සුන් වෙලා සමහර ලාවට එක එක එක එක ආකාරයේ වැඩ කටයුතු කරනවා. අන්න ඒ දැන් නැති වුණත් පස්සේ ඇති වෙන ගතිය ඇති වෙන ස්වභාවය තියෙනවා නම් කියනවා අනුසය කියලා. දැන් නෑ හැබැයි ඇති වෙන ස්වභාවය තියෙනවා කොහේවත් තියෙනව නෙවෙයි. ඇති වෙන ස්වභාවය දැන් මම ඔබට උදාහරණයක් විදිහට කියන්නේ ටකරම් වහලකට වතුර වැටෙන සද්ද ඇහෙනවා. අපි කියන ටකරන් වල වතුර වැටුනොත් සද්දේ ඇති වෙන ස්වභාවය තියෙනවා. දැන් සද්දෙද දුහුවිලි ගොඩක් ඇවිස්සෙන ස්වභාවය තියෙනවා. දැන් ඇවිස්සලා නැහැ තාම. නේද? සෙදි කෑල්ලකට වතුර උරන ස්වභාවයට ඉතා වියලි සෙදි කෑල්ලක වතුර නැහැ. ඉතා වියලි නම් නමුත් වතුර වැටුනොත් උරා ගන්න ස්වභාවය තියෙනවා. අන්න ඒ වගේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදිය හැදෙන ස්වභාවය තියෙන හිතක් අපිට තියෙනවා. අන්න ඒකට කියනවා අනුසය වශයෙන් තියෙනවා කියලා. ඊළඟට මේ ස්වභාවය තියෙන කෙනා ඔය හරියට නිකන් අර සතෙකුට ගොදුරට අහු වුණා වගේ අපි තුමු ගෙම්බෙක් ගැරණියෙකුට ගෙම්බෙක් අහු වුණා වගේ අපිව මේ අර ස්වභාවය තියෙන හින්දා අහු වෙනවා. අර කෙලෙස් වලට අහු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපි ඉතින් ওই පාර යනකොට තරහකාරයට ඇත්තටම කියනනම් තරහකාරයට අපි ගොදුරු වෙනවා. ඒක හරිය ඛේදවාචකයක් විදිහටයි පේන්නේ ධර්මය තුලින් බලන කෙනාට. අපි කියනවා තරහකාරය අපිට ගොදුරු වුණා කියලා. ඒ කියන්නේ දැන් අපි රාහකාරය දැකලා කවුරුහරි ගැහුවා. අපි කියන්නේ අර ගුටි කාපු කෙනා අර අර ගොදුරු වුණා කියලා. නෑ බලාගෙන ගියාම ගොදුරු වෙලා තියෙන එක අනිත් පැත්තට. ඇත්තම බැලුවොත් අපි බලා ගන්නවා අපේ දිහා. අපි රාගයට ගොදුරු වුණා. හරිද? දේශයට ගොදුරු වුණා. ඊර්ෂ්‍යාවට මාව ගොදුරු වුණා. නේද? මාව අහු වුණා. අනුන්ගේ සැප දැක ඒ ඒ ඒ ඒ වස්තු ඉතින් එහෙම තියෙනවා. අනුන් බොහෝම දිනු වෙලා ඉන්න කෙනෙක්ගේ රූපවාහිනියක් වාහනයක් ලස්සනට හදලා තියෙන ගයක් දැක්කා කියලා ඊර්ෂ්‍යාව ඇති වුණා කියලා ඒ ඒ වස්තු වලට මොකුත් පාටේ වෙනසක්වත් මොකක්වත් එහෙම වෙලාද? ඒ වස්තුවේ තියෙන විදිහම තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? මගේ සිත. නේද? එහෙනම් ගොදුරු වෙලා තියෙන්නේ අර නිවස නෙවෙයි. අපි කියනවා නිවස ඊර්ෂ්‍යාවට ගොදුරු වුණා කියලා. නෑ නිවසට මොකුත් නෑ. ඒවා හැම තිබ්බාවේ. ඒවා කිසි දෙයකට ගොදුරු වෙලා නෑ. මාවයි ගොදුරු වෙලා තියෙන්නේ. එහෙනම් අපිව ගොදුරු වෙනවා. ආන් ඒ වගේ මේ හොඳින් ඉන්න අය අර අනුසය වශයෙන් තියෙන හින්දා ඒ අනුසය වශයෙන් තියෙනේවට ගෝචර භූමියකට අපිවපත් වෙච්ච ගමන් මොකද වෙන්නේ අපේ හිතේ වල ගොදුරු වෙනවා ගොදුරු වුණාට අපි වචන කියනවත් ක්‍රියා කරනවත් යන්නේ නැහැ හැබැයි හිත හරියට නොසන්සුන් වෙනවා සහනය නැති වෙනවා හිතේ සුවදායකව ඉන්න පුළුවන් ගතිය නැති වෙනවා රත් වීම දැවීම පිච්චීම වගේ ඇති වෙනවා ඉතින් අන්න එතකොට මොකද වෙන්නේ? එන්නේ මේ අවස්ථාවට ආපුවම කියනවා අනුසය නෙවෙයි දැන් තියෙන්නේ අනුසය නෙවෙයි යොන්න. දැන් තියෙන්නේ මොනවද? පරිඋත්හාන. ඊට පස්සේ ඒකත් වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙලා එක සීමාවක්, එක සීමාවක් යනකම් ඒක යට කරගෙන යට කරගෙන අපි ඉන්නවා. ඊළඟට ඒ සීමාව වැඩි වෙලා වැඩි වෙලා නොසන්සුන්කම හරි තරහා හරි නේද ඊර්ෂ්‍යාව හරි ක්‍රෝධය හරි ගිජුකම කෑදරකම කියන ඒවා වැඩි වෙලා මොකද වෙන්නේ ක්‍රියාත්මක භාවයට යනවා. දැන් නොකල යුතු දේවල් කරනවා ඊට පස්සේ නේද? ආහාරය පිළිබඳව නම් මේ කැමැත්ත ඉක්මනට ඉක්මනට වැඩි වෙලා ගියේ අගුණ ආහාරය කාලා දානවා. නේද? හ්ම් තරහකින්ද නම් මේ ගුණේ බයිනවා. ඉතින් අත බයිනවනේ බැනෙනවා. ඒ සීමාව පැනනට පස්සේ මොකුත් වලක්වා ගන්න බෑ. අන්නේ සීමාව උසවා ගන්න ඕනේ. එන්නේ සීමාවට කියනවා පරිඋත්තාන විතික්‍රමන මට්ටමටපත් වෙන සීමාව කියලා. ආන්ගේ සීමාවේදී අපේ සිහිය නැති වෙනවා, වීරිය නැති වෙනවා, ඉවසීම නැති වෙනවා, අදිෂ්ඨානය නැති වෙනවා, ඔක්කොම ගුණාංග නැති වෙනවා ඇත්තටම. බලන්න සිහිය නැති වෙනවා කියන්නේ මොකද කියලා මොනවා කරනවද දන්නේ නැහැ. නුවණ නැති වෙනවා කියන්නේ මේ තියෙන පාපයන් පිළිබඳ නුවණ ඔක්කොම නැහැ ඒ වෙලාවට. ඒ වෙලාවට නැහැ. ඒ වෙලාවට වැහිලා. වීරිය, අදිෂ්ඨානය ඔක්කොම ඉවරයි. ඒ සීමාව බැන්නට පස්සේ ඔක්කොම ඉවරයි. ආන්ගේ සීමාවට කියනවා ප්‍රතික්‍රමන මට්ටම කියලා. ඔන්න ඔය සීමාව ඉහළ නම් කෙනෙක්ගේ. දැන් ඔය කියන සීමාව අපි ඔක්කොගේම එකම ගානද? නෑ වෙනස්. එක්කෙනෙක්ම ගත්තමත් කාලෙන් කාලෙට කාලෙන් කාලෙට එකම ගානද වෙනස්. එහෙනම් අපිට සහනයක් තියෙනවා. ඔය සීමාව වෙනස් කරන්න පුළුවන් කෙනෙක්ගේ. අපි එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට මේ සීමාව වෙනස්. ඒකයි මේ වෙලාවේ මෙතන මොන හරි අපි හිතමු කවුරු හරි ඇවිල්ලා මට බැන්නා කියලා. මෙතෙන් ඇවිල්ලා කවුරු හරි මට බැනගෙන බැනගෙන යනවා. හරි. යනකොට මේ ඔක්කොටම තරහ යන්නේ එක ගන්නටද? සමහර කට්ටිය නිස්සද්ද උපේක්ෂාවෙන් ඉන්නවා. නේද? එකම සද්දය ඇහිලා එකම ක්‍රියාව දැකලා. සමහර කට්ටිය කිපෙන්න පටන් ගන්නවා. සමහර කට්ටිය බයින්ඩ් පටන් ගන්නවා. සමහර ටික ගහන්න පයින්නවා. හාමුදුරන්ට මෙහෙම කිව්වා කියලා. අන් එක එක්කෙනාගේ එක එක්කෙනා ඒ සිද්ධියට ගොදුරු වෙන හැටි. ඉතින් ගොදුරු වෙලා අපිව නිකන් හුලේ ගහගෙන යනවා වගේ යන්න තමයි යන්නේ පොඩ්ඩක්. ඉතින් ඒ වගේ ජීවිතයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒක තමයි වෙන්න කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි පාපයන්ගෙන් හිත අයින් කර ගැනීම සඳහා අපේ හිත තුළ ඇතිවන පාපයන්ගෙන් හිත අයින් කර ගැනීම සඳහා සිතේ ඇති වෙන සිතුවිලි හින්දා කයෙන් සහ වචනයෙන් සීලය කැඩෙනවා කියන්නේ කයෙන් සහ වචනයෙන්. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවයට යෑමමයි. එහෙනම් විතික්‍රමන මට්ටමට යಾನොදී රැකගන්න ඕනේ. ආන්ගේ සඳහා නොයේකුත් ව්‍යතික්‍රමන මට්ටම් වලට යන මේ හිත රැකගන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. එන්න ඒ සඳහා සිහිය වැඩි වෙන්න ඕනද නැද්ද? වීරිය, ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වගේ අපේ ජීවිතයේ ගෙනියනකොට ඔය ගුණාංගයන් අපේ හිතවල ඇති වෙන ප්‍රමාණය වැඩි නම් කෙනෙක්ගේ සිහිය කියන ශක්තිය සිහිය කියන ධර්මතාවය ප්‍රබල නම් වීරිය ප්‍රබල නම් අදිෂ්ඨානයක් දැකලා තියෙන සමහර අය අදිෂ්ඨානයක් ගත්තාම ඒක මහා හුඟක් එහාට යනවා නේද? හුඟක් එහාට අදිෂ්ඨානය යනවා. සමහර අයට එහෙම නැහැ. සමහර අයට හොඳට සිහිය තියෙනවා හොඳට මතක තියෙනවා මේ ධර්ම කරුණු පිළිබඳ. සමහර අයට එහෙම නැහැ. නේද? එතකොට සමහර අයගේ වීරිය කොහොමද නේද? ඈ යටිතල්ල උඩුතල්ලට තද කරගෙන වීරිය ගන්නවා සමහර අය. මම දැකලා තියෙනවා සමහර අපේ ඊතාව අයවෘත තත්ත්වයටපත් වෙච්ච සමහර අපේ උපාසකම්මල උපාසක තාත්තලා නේද? තරුණ අයට වැඩිය හොඳට කොන්ද කෙලින් තියාගෙන භාවනා කරනවා මම දැකලා තියෙනවා. දැඩි වීරියකින් කටයුතු කරන හැටි දැකලා තියෙනවා. එක එක්කෙනාගේ වීරිය සම්පන්න භාවය. එතකොට ඒවා ඇත්තට කියනවා නම් අපි ඒවා වර්ධනය කරගන්න ඕනද නැද්ද? ඒවා වර්ධනය කරගන්න ඕනේ. භාවනාවක් කරන්නත් සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨානය වගේ ඕනද නැද්ද? හැම වෙලේම ඕනේ. නිවන් දකින්න ඕන ගුණාංග. එහෙම නේද? නිවන් දකින්න ඕන ගුණාංග. එහෙනම් හැම නිමේෂයකම ওই ගුණාංග වර්ධනය වෙන විදිහට අපි මොකක් හරි ක්‍රමවේදයක් සකස් කරගන්න ඕනේ. අපේ ජීවිතයේ ගෙවන හැම වෙලාවකම ওই ගුණාංග වර්ධනය වෙන්න ඕන අපේ. ඒක තමයි බෞද්ධයාගේ ස්වභාවය. තමන්ව වර්ධනය කරමින් ජීවත් වෙනවා. තමන් වර්ධනය කරනවා කියන්නේ කුසල සංවර්ධනය වෙන්න ඕන අපේ. යමක් කරන්න තියෙන දක්ෂතාවය, නිවන් දකින්න තියෙන දක්ෂතාවය, කෙලෙස් අයින් කරන්න තියෙන දක්ෂතාවය, කුසලතාවය. ආන් ඒකට කියනවා කුසලය කියලා. මොකද්ද? කෙලෙස් කියලා කියන්නේ ලෝභ, දේශ, මෝහ. ලෝභ, දේශ, මෝහ වලින් තමන්ට අයින් වෙන්න හරිය අමාරුයි. අපි මේ ගෙදර ජීවිතයක් ගත කරනවා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා අපි පූර්ණ නිගමනයක් අරන් ඉන්නේ. හාමුදුරුවෝ නම් කියයි අපිට බෑ. හාමුදුරුවෝ නම් කියයි අපිට බෑ. දැන් මේ බණ ටික ඇහෙනකොටත් කියන්නේ උන්වහන්සේ නම් කියයි ඉතින්. නේද? පළවෙනිම නිගමනය තමයි අපේ දින මට බෑ. ඔප්පු ඉච්චර එහාට බෑ ඉතින්. මදෑ ඉතින් අපි කරගන්න හරිය නේද? මං ඉතින් හුඟක් පරිස්සමෙන් ගියා මං ගතිගුණ හොඳට තියාගෙන ඉන්නවනේ. මං සීල් රකින්නවනේ. එහෙම එහෙම කී කී ඉතින් මං වැරදි කරන්නේ නැහැ කී කී හරියට වැරදි කරනවා. නේද? බොරු බොරු කියනවා නම් වැරද්දක් නෙමෙයිද? අනේ ඔව් ඊටාම සත්‍යවාදීව හැම වෙලෙම ඇත්තට තමන්ගේ ඇතුළෙන්ම ඇත්තට මුණ දීලා ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා දන්නවද? අන්න මේ මාර්ගයට පිළිපන් පුද්ගලයා බොරු කියන්නේ නැහැ. ගොඩාක් දේවල් අතහරින්න ඕන බොරු කියන්නේ නැතුව ඉන්න. කේලම් කියන්නේ නැතුව ඉන්න නම් උන ටිකක් හරි පහසුයි කියන්න ඕන. නේද? ඒක නම් වලක ගන්න පුළුවන්. පරස වචන කියන්නේ නැතුව ඉන්න එක පහසුයි කියලා හිතන්නේ. අන්න අපිව ගොදුරු වෙන එක බලා ගන්න මම ඉස්සෙල්ලා කියන්නේ ගොදුරු වෙනවා කියලා. අන්නේ ගොදුරු වෙන එක මාව කොච්චර ගොදුරු වෙනවද? අනුන්ගේ වැඩවලට, අනුන්ගේ ක්‍රියාවලට, අනුන්ගේ වැරදිවලට මාව කොච්චර මගේ හිත කොච්චර ගොදුරු වෙනවද කියලා බලාගන්න හොඳ මිම්මක් තමයි පරසවචන. පරසවචන කියන්නේ කියන්නේ මොනවද? අහන්න පොඩ්ඩක් අපේ හිතෙන් මේ දැම්ම. හැම වෙලෙම අනේ කියන වචනේ තියෙනවද කියලා. නේද? හැම වෙලෙම නේද කියන වචනේ තියෙනවද කියලා බලන්න. නේද? කොච්චර මහාන්තකම් තියෙනවද කියලා බලන්න අපේ ළඟ. නේද? කතා කරනකොට බලන්න තවත් කෙනෙකුට තවත් කෙනෙක් පරුස වෙන විදිහට කතා කරන හැටි. හැම වෙලේම තවත් කෙනෙක්ගේ මානසික තත්වයකට පුංචි බාධාවක් වෙන්නවත් නැති වෙන්න මට බැයිද සෞම්‍යව ඉතා සෞම්‍යව කතා කරන්න කාට හරි උපදේශයක් දෙන්න කුරු උපදේශයක් දෙන්න නේද? හ්ම්. ඒක පරස වෙන්නේ නැති වෙන්න අපේ හුඟක් දේවල් කොහොමද? ගන්නවා, තියනවා, දුවනවා, මේනවා. හ්ම්. තේරෙන්නේ නැද්ද? හ්ම්. කොහොමද වැඩ කරන්නේ? සැරද නැද්ද? හරි සැරයි. <laughs> හ්ම්. ඉතින් මේ මොකද සැර? එහා එතකොට කියන්නේ මොකද්ද මම ඕක කිව්ව ගමන් කියන්නේ මොකද්ද මේ මිනිසුත් එක්ක බෑ හාමුදුරනේ අන්න බෑ කියලා කිව්වා කාටද බැරි මේ මිනිසුත් එක්ක බෑ කියනවා කාටද බැරි මටයි බැරි තේරුම් ගන්න ඕනේ ඇත්ත කියන වෙලාවකට මටයි බැරි මොකද මට බැරි මට තරහ කාටද බැරද මගේ හරි අන්න ඒ ක්‍රමයට හික්මෙන්න ඕනේ ඒ ක්‍රමයට හික්මෙන්න ඕනේ කොහොමද කියන්නකෝ ගෙම්බෝ ටිකක් ලාහකට දාගෙන එකතු කරන්න ගිහිල්ලා කවදාකවත් එකතු කරගන්න පුළුවන්ද? එහෙනම් ගෙම්බෝ එළියට පයින්නකොට තරහ නැතුව එකතු කරන්න පුළුවන් නම් එච්චරයි. ඒක එකතු කරන එක ඉතින් කොහොමද කරන්න බෑ. නේද? නැත්තම් ඉවරක් නෑ මේ වගේ. මගේ පිටින් මට පිටින් ඉන්න සියලු ආයතන ටික ඔක්කොම ගෙම්බෝ වගේ තේරෙන්න ඕන අපිට. නේද? ඒවා මගේ ලාහේ තියාගන්න පුළුවන් කම නැහැ හැම වෙලෙම පයින්නවා. නේද? එක්කෙනෙක් අරන් ඇතුළට දානවා දෙන්න එපැනලා. දෙන්නව අරන් අතට ඉතින් මට කරන්න තියෙන්නේ නේද? තරහෙන් පුපුර පුපුර ගෙම්බෝ අල්ලනවට වැඩිය මේ සන්තෝෂයෙන්ම ගෙම්බු ටික අල්ලන්න පුළුවන් නම් හොඳ නැද්ද? ජීවිතේ ජීවත් කරවන්න ගන්න නම් පයින් ගෙම්බන් වරන් ආපහු දාගන්න ඕනේ. නේද? අපි අනිත් අයව පාලනය කරගන්න ඕනේ. ඒ පාලනය කරගන්න එක සන්තෝෂයෙන්ම කරන්න පුළුවන් නම් ඒක නෙවෙයිද වෙන්න ඕනේ. ඉතින් අපි පරුස වුණා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. හැම වෙලේම කරුණාවෙන් මෛත්‍රියෙන් ගත කරන හැම නිමේෂයක්ම කරුණාවෙන් මෛත්‍රියෙන් ගතකරනද අපේ තුල දැඩි අධිෂ්ඨානයක් ඉස්සෙල්ලාම ගන්න ඕනේ. ඉතින් ඒක බලා ගන්න ඕන කොහොමද? පරුස වචන වලට ගියා නම් ගියේ යතික්‍රමන මට්ටමට ගිහිල්ලා. සිහිය නැතුවමයි ගියේ. අතර යන්තම් තරහ යනකොට ඔය පොඩි පොඩි දේවල් හුඟාකයි හිතන්නේ අපෝ ඔව්වා ගැන හිතන්න ඕනේ ඔව්වාගේ ලේසියෙන්ම අයින් කරන්න පුළුවන් කියලා. මම අභියෝග කරනවා ලේසියෙන්ම අයින් කරන්න පුළුවන් කියලා හිතනවා කියන්නකො. ආහාර පාලනේ හරි කමන්නේ ලේසියෙන් අයින් කරන්න පුළුවන් කියලා හිතනවා කියන්නකො මට. මම ඒක අයින් කරන වෙලාවට අයින් කරන්නම්කෝ ඔවා මේ පොඩි පොඩි දේවල් ඔය හිතර දෙන්නේ හිතන්න දෙයක් නැහැ කියලා. මම මේ අතට ආරාධනාවක් කරනවා ඔච්චර දක්ෂයි කියලා හිතෙනවා නම් ඔය ඔය කියන විදිහට తాවකාලිකව එක සතියක් ඉන්න පුළුවන්ද බලන්න ආරම් බලන්න සතියක් ඉන්න පුළුවන්ද කියලා කිසිම පරිශෝධනයක් කියන්නේ නැතුව දවසක් ඉන්න පුළුවන්ද බලන්න එතකොට තේරෙන්නේ ඒක අයින් කරන්න කොච්චර අමාරුද කියලා අයින් කරන්න උත්සාහ කරන කෙනෙකුට තමයි තේරෙන්නේ ඒකේ අමාරුව හරිද අයින් කරන්න උත්සාහ කරන්නේ නැති අයට ඒකේ අමාරුව තේරෙන්නේ නැහැ අන්න ඒකින්දා ඔන්න ඔය සීලයන් පිළිබඳව පොඩි පොඩි දේවල් පිළිබඳ අපි ලොකු අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඇයි ඒ කියලා අපි බලමු පොඩ්ඩක්. දැන් මම කිව්වා කලින්ම මේ ඔක්කොම වෙන්නේ ඇයි අපි විමසලා බලනකොට එක්තරා සීමාවකදී අපේ සිහිය නැති වෙනවා, වීරිය නැති වෙනවා, ඉවසීම නැති වෙනවා, අදිෂ්ඨානය නැති වෙනවා. එහෙම නේද? හරි. දැන් ඒවා වැඩි වර්ධනය කරගන්න ඕනේ. ඒවා හැම වෙලෙම වර්ධනය කරන්න මොකද කරන්න ඕනේ කියලා මම හැමදාම කතා කරනවා. යම් දක්ෂතාවයක් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන කෙනා උස පැනීමේ ක්‍රීඩාවකින් තමන්ගේ උස පැනීමේ හැකියාව වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩකයා පීනලා හරියනවද? ඇවිදලා හරියනවද? නෑ. මොකද කරන්න ඕනේ? උස පයින්නම ඕනේ. සිහිය වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනත්තා ඉවසීම වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනත්තා වීරිය අදිෂ්ඨානය වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනත්තා මොකද කරන්න ඕනේ? සිහියෙන්ම ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. වීරියෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. ඉවසීමෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. අදිෂ්ඨානයෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. පිළිගන්නවද? නේද? ආය කිසි කතාවක් නෑ ඒක. පරමයත්ත. හොඳයි. සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරන්න සමාදන් වුණා කියන්නකෝ. දැන් මම බොහෝ වතාවක් කියලා තියෙනවා සීල් සමාදන් වෙන්න කියලා. බෞද්ධත්වෝ වැඩි දෙනෙක් සීල් සමාදන් වෙන්නේ නැත. හරිද? මම මේ ධර්ම ශ්‍රවණය කරන අයට කියනවා ඉතා විවෘතව තමන්ගේ හිතෙන් අහලා බලන්න. මට මොකුත් ඉංගියකින්වත් කියන්න එපා. මේ මේ ස්ථානයේ ධර්ම ශ්‍රවණය කරන අය ඉංගියකින්වත් ඒක අඟවන්න එපා. අනිත් එක දැන් මාධ්‍ය හරහා මේ ධර්ම ශ්‍රවණය කරන අය ඉතා විවෘතව මොහොතකට අහන්න බලන්න හිතෙන් මේ මැදිරියේ ඉන්න අය වගේ මනිත් ඔක්කොම මම සමාදන් වෙලා සිල් රකින්නවද? මම පාණාතිපාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමස් මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී කියලා කියනකොට දිවිහිමියෙන් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ දිවිහිමියෙන් අදත්තාදානය කරන්නේ නැහැ කියලා සමාදන් වුණාද කියලා ඇතුලෙන් විමසලා බලන්න. ඊට පස්සේ කැඩුනහම මගේ අතින් කැඩුනා මං ආය සමාදන් වෙනවා කියලා කැඩිච්ච එක මතක් කරගෙන අද දෙකක් කැඩුනා තුනක් කැඩුනා මං ආය කඩන්නේ නැහැ කියලා සමාදන් වෙනවද කියලා අහලා බලන්න හිතෙන්. එහෙම නොවෙනවා නම් පින්නත් නී ඔයත් සීල් සමාදන් වෙන්නේ නැහැ. හරිද? සිල් සමාදන් වෙන්නේ නැහැ සිල් කියවනවා. මම ඔකට ඉස්සරින්නම් කියනවා ඔක ඔකට මම කියන්නේ සිල් සින්දුව කියලා. නේද? මේ බලන්න සිල් සින්දුව කියන්නේ මොකක්ද දන්නවද? ඇයි? කවුරුහරි කෙනෙක් සින්දුවක් කියනවා. මොකද්ද? මම හෙට කොළඹ යනවා කියලා තාලයකට කියනවා සින්දුවකට. හරිද? ඉතින් එයා ඒ මේ ගීතයක් ගායනා කරන වෙලාවේ මම හෙට කොළඹ යනවා කියලා කියනවා නම් යන්නද කියන්නේ? නෑ නෑ ඒක තාලයක්. ඒක සින්දුවක්. ඒ වගේ බොහෝ ඇත්තෝ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඉතින් මම ඔකට කියන්නේ පන්සිල් සින්දුව කියලා නින්දා කරන්න එහෙම කියන්නේ. හරි පන්සිල් ගීතය ගායනා කරන හැන්දෑවට, උදේට, පාසල් වල, සමිති වල. හරි ඉස්සෙල්ලාම ගීතය නේද? පාසල් ගීතය. ඉතින් ඒකට අපි හැමම ඒක හඳුන්වනවා නම් හරි හොඳයි කතකේ. මොකද කියන්නේ අපි අද පාසල් ගීතය ගායනා කරලා පන්සිල් ගීතයත් ගායනා කරමුද? <laughs> නැත්තම් සමාදම් වෙමුද කියලා. නේද අපේ පින්වත්නි අපි සමාදම් වෙන්න ඕනේ. අපි සමාදම් වුණොත් එතන හරිය වටින දෙයක් තියෙනවා. මේ බලන්න සමාදම් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. අපේ හුඟා කට්ටියට ඍණාත්මක අදහසක් තියෙනවා. ඒ තමයි සමාදම් වෙලා වැඩන්නේ. ඉතින් කැඩෙනවනේ අපි අතින්. ආරක්ෂා කරන්න බැරි හින්දා මම සමාදම් වෙන්නේ නැහැ. ඕකර මං කියන්නේ මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත්තා කියලා. ඇයි? අර කොහොම හරි කරලා ගොඩ එන්න තියෙන තැන විනාශම කරගන්නවා. සමහර දෙමාපියොත් එහෙම කරනවානේ. දරුවෙගේ එක වැරද්දක් දැකලා උපදෙස් දෙනවා. හරි. උපදෙස් දීලා යා ඒ වැරද්ද හදාගත්තාම මොකද දන්නව කියන්නේ? මම ආය කවදාකවත් උපදෙස් දෙන්නෙත් නැහැ. ඔයා දිහා බලන්නෙත් නැහැ. ඔයා කැමති විදිහට ජීවත් වෙන්න. ඉතින් මොකද උනේ? ඉතින් ඉවරයි අර ළමයා සම්පූර්ණයෙන්. නේද? ඒ වගේ මේ එක සිල් පදයක් දෙකක් අපි අතින් කැඩෙනවා කියලා සීලේ සමාදන් වෙන්න නැතු වෙනවා කියන එක කවුද කියන්නේ? ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවද? නෑ නෑ ඒක මගේ දේශනාව. කාගේද? තමන්ගේ පෞද්ගලික දේශනාව ඒක. නේද? මගේ අදහස. ඇයි තමන්ගේ අදහස් ක්‍රියාත්මක කරන්නේ? සීලය ගැන ඥාන සංප්‍රයුක්ත නැති හින්දායි. ඥාන සංප්‍රයුක්ත කියන්නේ මොකද? අපේ හිත නුවණින් යුක්ත වෙන්න ඕනේ. ඒකට කියනවා ඥාන සංප්‍රයුක්ත. කුසලය කුසලයක් ගැන ඒක උතුම් කුසලයක් වෙන්න අංග තුනක් තියෙන්න ඕන මොනවාද? ඒක සෝමනස්ස සහගත වෙන්න ඕනේ. ඒක අසංකාරික වෙන්න ඕනේ. අනිත් එක ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ. එතකොට මේ සීලය ගැන ඥාන සංප්‍රයුක්ත නැති අය කල්පනා කරනවා මේක මේක ඉතින් වැඩක් නැහැ නේ මම ඉතින් කැලෙනවනේ ඉතින් සමාදම් වෙලා වැඩක් නැහැ මට බෑනේ මට බෑනේ මට බෑනේ කියලා. හරි. මෙහි බෑ බෑ බෑ බෑ බෑ බෑ කියන ඉඳලා මේකෙන් චුත වෙලා ගිහිල්ලත් බෑ කියන තැනට තමයි වැටෙන්නේ. ඒක එළුව වෙනවා, හරක් වෙනවා. එතකොට උම් බෑ, නිකම් බෑ නේද? තමයි ඉතින්. ඉතින් මේ ඒකින්ද මේක මේක බෑ කියන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ. මෙහෙමයි මේ බලන්න අපි හිතමු අපි අතින් පස් වතාවක් දවසකට සිල් කැඩුනා කියලා. සමාදම් වෙන්න කලින් පාලසතාව කියන්නේ මොකක් හරි සීලයක් කරනවා කියන්නේ පාලසතාව. සමාදන් වුණාට පස්සේ අපි හිතමු 10 වතාවක්ම කැඩෙනවා, 5 වතාවක් ආරක්ෂා වෙනවා කියලා. අර 15න් 10ක්ම කැඩෙනවා. හරි. නමුත් 5ක් ආරක්ෂා වෙනවා. වෙනද වගේ නෑ. ඇත්තම කියන්න බලන්න යම් අදිෂ්ඨානයක් ගත්තාම වෙනදට වැඩිය ටිකක් හරි වැලකෙනවද නැද්ද? නේද? අදිෂ්ඨානයක් ගත්තාම වෙනදට ටිකක් හරි වැලකෙනවා. අන්න ඒ වැලකෙන අවස්ථාව ගන්න පොඩ්ඩක් පණ ඇති සතෙක් මරන්නේ කියලා තමන් සමාදාන් වුණාට පස්සේ මරන්න නැතුව ඉන්න හැම වාරයක්ම මරණ වෙලාවනේ මම කියන්නේ. මරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා තමන්ගේ අර සිහිය මදිහින්දා, වීරිය මදිහින්දා, ඊවසීම මදිහින්දා. එහෙනම් මදුරෙක්ව මරන්නේ නැහැ කියලා හිතයන් මොකද වෙන්නේ? කන වටේ කැරකිලා නින්ද, කඩලා, අතින් එලවනකොට යන්නේ නැතුව ඉඳලා එක දිගට කරදර කරොත් ඕම් විතික්‍රමණ මට්ටමට යනවා. නේද? ගිහිල්ලා පටක් ගාලා ගහලා දානවා. ඒ වගේ සිද්ධ වෙන අවස්ථා තිබුණට වෙනදා තරම් නිකන් නොමිලේම වගේ මරලා දාන්නේ මරන් නැතුව ඉන්න හැම වාරයම මරන් නැතුව ඉන්න හැම වාරයම සිහියෙන් ඉන්න ඕනද නැද්ද? ගත්ත අදිෂ්ඨාණයෙන් ඉන්න ඕනද නැද්ද? වීරයෙන් ඉන්න ඕනද නැද්ද? හිවසීමෙන් ඉන්න ඕනද නැද්ද? උපේක්ෂාවෙන් ඉන්න ඕනද නැද්ද? සිහියෙන් ඉන්න හැම වාරයකම සිහිය වැඩි වෙනවද නැද්ද? වීරයෙන් ඉන්න හැම වාරයකම වීරිය වැඩි වෙනවද නැද්ද? ඉවසීමෙන් ඉන්න හැම වාරයකම ඉවසීම වැඩි වෙනවද නැද්ද? එහෙනම් කැඩුනට අපේ පින්නත් මේ සිල් කැඩුනාට වලකින හැම වාරයකම තමන්ගේ ශක්තියින් වර්ධනය වෙනවද නැද්ද? ඒ තරම් නෙවෙයි උදේ සිට හැන්දෑ වෙනතුරු මේ සීලය නොකැඩීමේ අදිෂ්ඨානයෙන් ඉඳ වෙනවද නැද්ද? සිහියෙන් ඉඳ වෙනවද නැද්ද? අන්න කෙනා දන්නවා එයා සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරනකොට එයාගේ సంతානේ ඊටාම ප්‍රබල ශක්තියින් වර්ධනය වෙනවා. හරි. අන්න ඒ වර්ධිත අවස්ථාවටපත් වෙන්න අපි උත්සාහ කරන්නේ. ක්‍රමානුකූලව සීලයෙන් සිද්ධ විය යුතු සීලයෙන් අපේ සිහිය නුවණ වීර්ය ඉවසීම අධිෂ්ඨාන වැනි ගුණාංගයන් යම් ප්‍රමාණයකට ඉහළට දාගත්ත හැකියි. භාවනාවෙන් ඊට වඩා ගොඩක් පුළුවන්. හරිද? භාවනාවෙන් ඊට වඩා ගොඩක් පුළුවන්. සීලයෙන් යම් ප්‍රමාණයකට පුළුවන්. ආන්ගේ ප්‍රමාණය දක්වා පිරිසිදු වෙන්න පුළුවන් සීලයෙන්. හැබැයි මේ පිරිසිදු වීම ආරක්ෂා කරනවා කවද වෙනකන්ද? මාර්ගහිත පහළ වීම දක්වා බලන්න. නේද? මාර්ගහිත උපදින්න මොනවද ඕනේ? ඕන කරන කොටස් පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමසුමිච්ඡාචාරා වේරමණී කියන සම්මා කම්මන්ත කියන සම්මා කම්මන්තේ උපදින්න ඕන කොහෙද? සම්මා කම්මන්ත කියන චෛතසික ධර්මයේ උපදින්නේ පොතේද? කටේද? නේද මේ කියන කටෙත් නෙවෙයි, පොතෙත් නෙවෙයි, කනෙත් නෙවෙයි කොහෙද? සම්මා කම්මන්ත කියන්නේ හිත තුළ උපදින හැඟීමක් අපේ පින්නන්නේ. අන්න එහෙම කියනකොට ඒක තේරෙනවා. හරි ඒක චෛතසිකයක් කොට එක ඒ චෛතසිකයක් කියන්නේ හැඟීමක්. මොකද්ද? යහපත් ක්‍රියාවෙහි මං ඉන්නවා කියන හැඟීම. ඒක කොච්චර එහාට යන්න ඕනද කියනවනම් අයහපත් ක්‍රියාවෙන් සම්පූර්ණයෙන්ම වැළකෙනවා නොයැලෙනවා සම්පූර්ණයෙන් වැළකෙනවා කියන තැනට එනකොට තමයි ඒක මාර්ගාංගයක් බවට පත් වෙන්නේ. ආරති විරති පටිවිරති වේරමණී කියන තැන තමයි. එතකොට අපි මේ ප්‍රාණඝාත ආදී වැළකීලා සීලය රකින හැම නිමේෂයක්ම මොකද්ද? නිවනට අවශ්‍ය කරන සංඝටකයක එකතුවක් අපිට මොනවා එකතු වෙලා නිවන හැදෙන්නේ කියලා. මාර්ගයට උපදින්නේ මොන හරි එකතු වෙලානේ ඇත්තටම. සෝපනීසෝ සපරික්ඛාරෝ කියලා දේශනාවේ තියෙනවනේ. හරි. එකතු වෙලා හේතු වෙලා. එකතු වෙලා හේතු වෙලා මොනවද? අතීතය යහපත් දේවල්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන යහපත් දේවල් වල එකතු වෙන තමයි මාර්ගහිත උපදින්නේ. එහෙනම් අන් අය පහසුවෙන් ජීවත් වෙනවා සිල් කඩමින්. ඔව් සිල් කඩනකොට ජීවත් වෙන්න පහසුයිනේ. හරි පහසුයි. වෘද්ධා බලන්න හොරකම් කරපුවාම ජීවත් වෙන්න පහසු නැද්ද? පහසුයි. සත්තු මරපුවාම ජීවත් වෙන්න පහසු. අර එන පත්ත ඔය අල්ලලා සොපින් වලට දාලා ඈතට අරන් ගිහලා ඔය කිසි කරදරයක් නැහැ. පටස් කරලා සරප්පු ගත්තා පහසුයි. නේද? මේ බොරු කියලා පහසු නැද්ද ඉන්න? කොච්චර පහසුද බොරු කියපුවාම ඉන්න? නේද? මෙන්න මේ පහසුව තමයි අපි බලන්නේ. මම මේ ඇත්ත කියන්නේ. හරි කරන්න දෙයක් නැහැ. සම්පූර්ණ ඇත්තට මුණ දෙන්න ඕනේ. අපේ මිනිසුන්ට මේක පහසුයි. පසුව ඇති වෙන අපහසුව ගැන ඥාන සංප්‍රයුක්ත නැහැ. ඒ හිතෙන් පස්සේ සිද්ධ වෙන දේ දන්නේ තමන්ට මේ හොඳට දැකලා තියෙනවද නේද? සමහර අයට පුදුම දුක් ලැබිලා තියෙන්නේ. නත් කකුල් වල ප්‍රශ්න ඇවිල්ලා, පවුලේ ප්‍රශ්න ඇවිල්ලා, හැම පැත්තෙම විඳින්න තියෙන ඔක්කොම දුක් ටික ලැබිලා මේකමටවත් හිතෙන්නේ මං කරගත්තු දේ මේවා කියලා. එතන ඉඳන් තව පව කරනවා. නේද? එතන ඉඳන් තව පව කරනවා. එතන ඉඳන් තව පව කරනවා. ඉතින් ඒකින්ද මේක මේ ඒ මොකද ඥාන සංප්‍රයුක්ත භාවය නැතිකම. දැන් අපිට පළවෙනිම අදහසක් තියෙන්න ඕනේ මේ ඇත්තට සමාධිය කොහොමද දන්නේ? අපි හිතලා බලන්න මගේ සමාධිය කොහොමද? හිතලා බලනකොට හුඟක් දෙනකොට තේරෙන්නේ මොන සමාධියද කොහොම කියන්නද හාමුදුරන්ට මම භාවනා කරන්නේවත් නැහැ. <laughs> ඈ මම මම මාළුකෝලේ හිටියර මම භාවනා කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. වැඩි දිනෙත් භාවනා කරන්නේ නැහැ. හරි. නෑ නෙවෙයි බෑ ඉඳගෙන උත්සාහයක් ගත්තා. හිතෙන්නේ මොකද්ද කුඹුරු කොටන එක හොඳයි මීට වැඩිය. අර මගේ හිත එකඟ වෙන්නෙම නැහැ. හේතු සහගතද නැද්ද? නේද? ඔය භාවනාව අපේ අපේ ඔක තරන්නම් අමාරු දෙයක් නිෂ්පලයි කියලා හිතන හුඟක් කට්ටිය. මං ඉඳගෙන හිටියා හිටියා හිටියා හරියන්නෙම නැහැ වැඩම නැහැ කියලා හිතනවා. ඕනෙම නැහැ කියලා හිතනවා. ඉතින් මේ මොකද මේ හිත එකද නැති හින්දා හිත එකග වෙන්න අවශ්‍ය කරන ඉඳගත්තාම සිහිය නැහැ, වීරිය නැහැ, හිතේ ප්‍රීතිය උපදින්නේ නැහැ. මේක හැම වෙලේම මෙහෙම දුවනවා කිසිම සහනයක් කිසිම අතුලාන්ත ප්‍රමෝදයක් ඇති වෙන්නේ නැහැ මේක හරියට හරින සංසුන් වෙලා තියෙන දකින්න ඕනේ අහන්න ඕනේ විඳින්න ඕනේ කියලා ඉන්න හැම වෙලේම නේද කාගෙන වගේ ඉන්නේ මොනවද මම දැක්ක ඒවා දකින්න ඕනේ කියලා මාරාන්තික උපවාසයක වගේ ඉන්නේ ආහාරයක් දැක්කොත් එහෙම බලන්න ඕන වැඩේ අර සමහර පාරවල් වල ගහලා තියෙන නේද අපිට මේක කරලා දෙන්න කියලා නෙවෙයි ගහන්නේ දියව කරපියව නේද? ගහපියව කියලා ආන් ඒ වගේ තමයි අපේ හිත හැමදේම. කෑමක් දැක්කොත් දියව මට දියව. <laughs> එහෙම තමයි ඉන්නේ හිත හැම වෙලේම අන්න ඒ වගේ නේද? ඒ වගේ හරි මේ සහනයක් නැති ගතියක් තියෙනවා. ආන් ඒ තමයි සිහිය නුවණ වීර්ය ඉවසීම නැතිකමෙන් අපිට කිසිම තියෙන නොසලකලිමත්කම හින්දා භාවනාවක් වැඩෙන්නේ නැහැ. ඒකින්ද අපි ඇත්තට බලන්න බෞද්ධයෙක් වෙලා ඉපදිලා මේ බෞද්ධ ධර්මය තුළ හික්මන අපිට මොන තරම් මොන තරම්නම් අපේ సంతානය ඊටාම සාන්ත ඊටාම උතුම්ම தත්වයකට පත් කරගන්න කෙලෙස් වල ඇත්තත්වයේ ගැඹුරෙන් දකින්න පුළුවන් ස්වභාවයක් තියෙන මනසක් මේ තියෙන මේක හැඩගස්සව ගන්න ඕනේ.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 හරි මට සුවසේ ජීවත් වෙන්න හම්බ වෙනවා කියලා. ගියක් නැති කෙනෙකුට ගියක් තෑග්ගකට හම්බ වුණොත් ඔප්පුව ලබා ගන්න වෙලාවේ කොහොම එකක් තියෙද? ඒක ගන්නකොට අර ඉස්සරහා ඉන්න කෙනාට කොහොමද? හරි ආයතින් නේද පුදුම හැඟීමක් වෙන දානපතියක් කියලා තියෙන්නේ. ඒ වගේ නැති දෙයක් නැති අපේ හිතේ සැනසෙන්නේ නැති දෙයක් හම්බ වෙනකොට ඒ වගේ ස්ථීර සැනසීමක් නැති මට ස්ථීර සැනසීමක් හැදෙන මාර්ගය කියලා දැනගෙන ගැඹුරු හැඟීමකින් ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මහා සම්පතක් මට ලැබෙනවා මේකෙන් මම මේකෙන් වළකිනවා කියලා සන්තෝෂයක් තියෙන්න ඕන හිතේ මලවදී ඉතින් මේ සීලය රකින්න බෑ අප්පා කියලා අසන්තෝෂෙන් රකින්නේ මලවදී මේක රකින්න බෑ එහෙම නෙවෙයි ඒකයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඊළඟට මේකෙන් මට නිර්වාණ සාන්තිය දක්වා දිවෙන වැඩපිළිවෙලක් මේක. මේ මම මේ ආරම්භ කරන්නේ නිවන් දැකීමේ වැඩපිළිවෙලයි. එහෙනම් සබ්බ දුක්ඛා ප්‍රමුච්චති කියන තැන ඉස්සෙල්ලාම තියෙන කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ කියලා. එහෙනම් අන්න ඒ නුවණ සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ අපි සිය සමාදන් වෙන වෙලාවේ. ඒ නුවණ සම්ප්‍රයුක්ත වෙනවා කියන්නේ අපේ හිතෙන් නැගෙන්න ඕනේ. පාණාතිපාතා වේරමණී කියලා කියනකොට ගැඹුරු හැඟීමකින් මට මේකටයි මම මේ සිල් සමාදන් වෙන්නේ කියලා මේ වචනෙන් කියන්න ඕනේ හිතේ ඇතුලේ හැඟීමක් වෙනවා. ඊළඟට රකින්න ඕනේ සිල් හරිය කියලා වෙන කෙනෙක්ගේ මෙහෙයුමක් නැතුව අතුලාන්ත හැඟීමකින් මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ, සෝමනස්ස සහගත වෙන්න ඕනේ, අසංකාරික වෙන්න ඕනේ. කොහොමද දන්නේ? නේද? රකින්න එක සිල් පදයක් රැකෙනකොට ඔය තුනත් එක්කන රැකෙන්නේ. පින්නන්නේ අපි මේ සීලයට ලොකු ගෞරවයක් තියෙන හැමනම් අපේ හිතේ ඒ අදාළ වෙලාවට අදාළ සංඥා උපදින්න ඕනේ. ඒ උපදින විදිහට අපි හිත සකස් කරගන්න ඕනේ. මම දන්නවා නිවන් දකින්න අවශ්‍ය කරන අංගයක් මේ සීලය කියන්නේ. ආන් ඒන්න ඒ පැත්තෙන් සිද්ධ වෙන පිරිසිදු බව ඇති කර ගැනීම සඳහා මේ සංස්කාරයත් එක්ක ඉඳලා දැන් මට හොඳට නේද හොඳට ඇති වෙලා ඉන්නේ ඕක කියනවා කෙදට ආවම එක එක්කෙනාම ඕක කියනවා ඒ උනාට මම අහලා තිනවා කියනවා මට දැන් ඇති වෙලා තියෙන්නේ එපා වෙලා තියෙන්නේ. හා කියන්නේ නැද්ද? ඒවා කිව්වට ඒකට ප්‍රතිකාර හදාගන්නේ නැහැ. ඔය එපා වෙලා තියෙන සංස්කාරයත් එක හැප්පිලා ඔය එපා වෙලා තියෙන්නේ නැතුව දරුවවත් තාත්තවක් අම්මව ගෙදර දොරේ වැඩ ඒව නෙවෙයි. සංස්කාරයේ ස්වභාවයෙන්ද අපිට එපා වෙන්නේ. සංස්කාරයේ තියෙනවා මොකද්ද? අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය. ආන් ඒවා අපිට ප්‍රකට නැති වුණා කියලා හරියන්නේ ඒවා එහෙමම තමයි. අනිත්‍ය දේ අනිත්‍යමයි. දුක් දේ දුක්මයි. අනාත්ම දේ අනාත්මයි. ඒකින්ද අපි ලොකු පීඩාවකටපත් වෙනවා. ඒකින්ද අපි එපා වෙලා කියනවා. ඇයි එපා වෙලා කියන්නේ කියලා නේද? අපි කරන්නේ මාරු කරන එක. යමක් අනිත්‍යයි කියලා තේරුනම අපේ නම් වෙනස් වෙනවා වාගේ අනේ මන් දන්නේ මං හිතපු විදිය නෙවෙයි කියලා හිතනකොට හා මේක වෙනස් වුණාට අරක වෙනස් වෙන්නේ නැහැ කියලා වෙන එකක් අල්ලගන්නවා. අල්ලගන්නේම සංස්කාරය. එකක් අතහැරෙනකොට එක කට්ටියක් අතහැරනකොට තව කට්ටියක්. එක භාණ්ඩයක් අතහැරනකොට තව භාණ්ඩයක්. එහෙම අල්ලගෙන අල්ලගෙන තමයි මේ යන්නේ මේක මේ තණ්හාවෙන් අල්ලගෙන. ඉතින් අන්න ඒ අල්ලා ගැනීම වලට ගොදුරු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් මොන දේ අහු වුණත් ඇති වැඩක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන මේකෙන් අතමුදව ගන්න ඕන හිත. සංස්කාරයෙන් හිත අතමුදවා ගන්න සම්පූර්ණ වශයෙන්ම හිත අතමුදවා ගන්න රූපේහි ඇලිලා යන ගතිය, ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්හි ඇලිලා යන ගතියින්ද අපි මේ හරියට මේක හතර පැත්තෙන්ම හිර වෙලා ඉන්නේ. දහ පැත්තකින් හිර වෙලා ඉන්නේ. හැම පැත්තෙම අහු වෙලා ඉන්නේ. ගැලවෙන්න වුණා තිබ්බට ගැලවෙන්න බෑ. හිත ගැලවෙන්න ලෑස්ති නැහැ. මේ බලන්න ලෑස්ති නැති හැටි දරුවෙකුට හරි කාට හරි හිතේ ආදරයක් තියෙනවද? නැහැ. තියෙනවා. නේද? මම මේ දැන් කිව්වොත් ඔය ආදරයෙන් ලැබුණේ වැඩියෙන් සැනසීමක්ද වැඩියෙන් දුකක්ද? වැඩියෙන් දුකක් කියලා මම දැන් කිව්වා. පැහැදිලිද? ඒ වුණාට මම මේ දැන් කිව්වොත් එහෙනම් ආදරය අයින් කළා දාන්න කියලා. මොකද කියන්නේ? බෑ කියනවා. මේ වෙලාවේ මේ මොහොතේ ලෑස්ති නැහැ. තව සතියක් විතර තව ටික දවසක් කොහෙද තිබ්බද? ඒව අයින් කරන්න ලෑස්ති නැහැ. ඒක තමයි කියන්නේ මේක ඇලිච්ච ඇලිල්ල අපේ හිත කැමති නෑ ගැලවෙන්න. ඉතින්ලාම හිත ගලවන්න කැමැත්ත හදාගන්න ඕනේ. හරි. ඉතින් කැමති වුණත් ඊට පස්සේ හයිය නෑ අපිට ගැලවෙන්න. කැමති වුණාට විතර බෑනේ නේද? වලකින් එහා පැත්තට පැන ගන්න මම කැමති. පැන ගන්න ඉතින් ඒකට අවශ්‍ය කරන හයිය පීන ගන්න ගලවෙන් එහාට පීන ගන්න කැමති. කැමැත්ත විතර තිබ්බට හරියන්නේ නෑ. ඒකට අවශ්‍ය කරන්නේ ගලකින් පීනන්න නම් ශරීරය වගේ සතර ගඟෙන් එකඩ වෙන්න නම් සිත. ඒකයි ඉද්ධිපාදවල ඡන්ද චිත්ත කියලා කිව්වේ. ආන්ගේ හිත සකස් කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. හරි? හිත ශක්තිමත් කරගන්න තියෙන වැඩ පිළිවෙල තමයි අකණ්ඩව කැඩෙන කැඩෙන හැම වාරෙම හැම වාරෙම හැම වාරෙම කොහොම හරි කරලා නැවත් සමාදන් වෙවි සීලය ආරක්ෂා කරලා ඒ සීලය ආරක්ෂා කිරීම ඔය පංච සීලය අපි ඊට අමතරව මොකද කරන්නේ කට්ටිය? පංච සීලය දිනපතා මම ආරක්ෂා කරා. ඊට වැඩි දෙයක් මට පුළුවන් ද දන්නේ නැහැ කියලා බලන්න මොකද කරන්නේ? මාසෙකට දවස් 4ක් නේද? අට සීල් ගන්නවා කොහෙට ගිහිල්ලාද? විහාරස්ථානයකට ගිහිල්ලා. සෞම්‍ය තැනකට ගිහිල්ලා. නේද? මේ පොල් ගෙදර තියෙන පොල් වත්තත් බලාගෙන මුණුපුරත් බලාගෙන රූපවාහිනිය බණ අහගෙන මේ හොඳ නැද්ද ගෙදරම සීල් සමාදන් වුණා. දැන් කියන්නේ මොකක්ද දන්නවද? වැඩක් නැහැ නේ අර ගිහිල්ලා නිකන් කෙලෙස් අවශ්‍ය ගන්නවා විතරයි. නිකන් කෙලෙස් අවශ්‍ය ගන්නවා විතරයි පන්සලට ගිහිල්ලා සීල් සමාදන් වෙන්න කියලා. ගෙදර ඉඳන් හොඳට කෙලෙස් අවශ්‍ය ගන්නවා. හා <laughs> ගෙදර කියන්නේ මොකද්ද කෙලෙස්? ගඟ ඇයි වැඩියෙන්ම උපාදාන වෙච්ච එක තියෙන්නේ ඇයි ඒක දෙනියන්න බෑ කියලා හිතෙන්නේ පුදුම ඇලිල්ලක් තියෙන්නේ ඈ වයසට යන්න යන්න යන්න යන්න යන්න යන්න පුදුම වැඩේනේ ගෙදර ගෙදරින් යන්නමනේ හදන්නේ නේද ඈ දරුවෝ ඉන්නවා හරි ලස්සනට අපූර්වට අලුත් ගයක් හදලා අම්මා තාත්තා ගිහින් තියාගන්න නේද ඔක්කොම කරලා ලස්සනට සකස් කරපු දරුවෝ ඉන්නවා මෙයා මොකද කියන්නේ ලැග්ගතන ලගින්න ඕනේ ලැග්ගතන ලගින්න ඕනේ මං හදපු කොස් ගහ මං හදපු පොල් ගහ හරිද මං හදපු තැන නැති තියෙන සැනසීම මට නෑ අනේ අපි හරියට කරුණාවෙන් ඒ ගැන හිතන්න ඕනේ ඉන්න තැන පහසුයි වගේ අපිට දැනෙන එක පුරුද්ද නමුත් එතන ගැන ওই තරම් ලොකු ඇලීමක් ඇති වුණොත් මරණාසන්න මොහොතේ මොන වේද මෙතනමයි සැප කියලා හිතනොත් ගැරන්ඩිපතෙක් වෙලා ওই වත්තේ ඉඳිට තියෙනවා ගෙම්බෙක් වෙලා ඌරෙක් වෙලා ඔය නේද? ඔය තැන හුණෙක් වෙලා හරි gedara උපදින්නට තියෙනවා. ඒවා තමයි මේ තණ්හාවේ දඬුවම. මේක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඇයි මම වැඩ ඉන්න කාලේ කිව්වේ ජීවමාන බුදුරජාන් වහන්සේ දකින්න පුළුවන් තාම කොහොමද ධර්මයේ දකින්නේ නේද ජීවමාන බුදුරජාන් වහන්සේ දැක්ක වක්කලි හාමුදුරන්ට මොකද බුදුරජාන් වහන්සේ කිව්වේ මගේ ওই ශරීරය දිහා බලාගෙන ඔහෙට ඔය මේ බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ ධර්මයේ දකින්න මාව දකින්න නම් කියලා ඒ වගේ තාම පුළුවන් මොකද තාම ජීවමාන ධර්මයේ තියෙන හින්දා බුදුන් දකින්න පුළුවන් අපිට එහෙනම් මේ සඳහා මේ පුංචි ගෙවල් වලට තියෙන එක එක එක එක දේවල් බැහැර කරන්න ඕනේ. ආන්ගේ බැහැර කරන්න පටන් ගන්න පළවෙනි පියවර තමයි ඔන්න ඒකෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අට සීල. ඒකින්ද මාසෙකට එක සැරයක්වත් ඕකෙන් චුත වෙලා පන්සලටවත් යන්න අප්පා සීල් ගන්න. එහෙම යනකොට ඔක්කොම දමලා ගහලා යන්න. හරිද? අමතක කරලා යන්න. ඇවිල්ලා ඉතුරු වෙච්ච ටික බාර ගන්න. ඇවිල්ලා ඉතුරු වෙච්ච ටික පාරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. මේක එක උපාසකම්ම කෙනෙක් තමයි මට කිව්වේ. දක්ෂ තරුණ උපාසකම්ම කෙනෙක් කිව්වා. මම ගොඩක් තරුණ කාලේ ඉඳන් සිල්ගත් අපේ හඳුරන්නේ. පොඩි එක්කෙනා තොටිල්ලක හිටියා, තව එක්කෙනෙක් අවුරුදු 7 හිටියා, පාසල් යන වයසේ හිටියා. මේ අම්මා කියනවා මම උදේට සිල් දඬු බැඳගෙන ගියා. වැඩ ටික කලින් දවසේ බාර දුන්න මම දන්නවා මොනවාරි අනතුරක් වෙන්න පුළුවන්. කවුරු හරි පුච්චගෙන ඉන්න පුළුවන්. එනකොට මොනවාරි වෙලා තියෙන්න පුළුවන්. නමුත් මං ගියේ කොහොමද? ඇවිල්ලා ඉතුරු වෙලා තියෙන ටික බාර ගන්න. කොච්චර අදහස් සම්පන්නද බලන්න. නේද? මට හිතුණා මේ අම්මා ගමක අම්මා කෙනෙක් වුණාට මේ අම්මා ලොකු දැනුමක් නැති වුණාට එයා හරිම ප්‍රබල චරිතයක් කියලා. හරිද? ඉතින් ඒ වගේ මේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සීලය નિවරදිව සමාදන් වෙන්න. ඉතින් සීලේ කොටස් කීපයක් වෙන ප්‍රාථමික සංවර සීලය තමයි අපි මේ කතා කරේ පංච සීලය, අපි ගන්න උපෝසථ අටාංග සීලය, ඊතර දස සීල්. ඉතින් අපේ ඇත්තන්ට සීල් සමාදන් වෙනකොට ඒවායින් අතහැරීමේ හැඟීමෙන් ඇතුළාන්ත හැඟීමකින් සිල් සමාදන් වෙන්න අදහසක් නැහැ. ඒ සිල්පදවල තේරුම හොයන්නේ නැහැ. කාරාබුදාලා මාල දාලා රටසිල් සමාදන් වෙන්නේ එහෙම. නේද? ඒ විතරක් නෙවෙයි. මේ ඊයේ පෙරේදා මං එනකොට වයසක උපාසකම්ම කෙනෙක් යනවා. මේ සිල් සමාදන් වෙලා ගිය කෙනෙක්. අනේ අම්මේ කැත. හරිද? කැත කියලා කියන්නේ මේ කොරගගහ යන්නේ මේ සිල් සමාදන් වෙලා ඉවර වෙලා යන්නේ. මම කිව්වෙන්නවා කෙනෙකුට මෙන්න සිල් අඳුම මං කියන්නේ. මල් මල් අරේමේ තියෙන මේ උඩට අත් වලට උඩට තියෙන මොකක්ද එකක් තියෙන හැට්ටයක් ඇඳලා. හරිද? ඒ කරලා සායක් ඇඳලා උඩට දාලා තියෙන උතුරු සළුව තමයි අර සෝල් එකක්. ඒ ගැට ගැට ගැට දැන් ඈතට අපි ආවම වාහනේ ගිහ මම දැක්ක පාරේ යනවා සී සමාදන් කරලා මේක මහා නිකන් මේ මොකද්ද මල විකාරය මේ වයසටත් ගිහිල්ලා මේ වෙලා තියෙන. මේ නොදැනුවත්කම අපේ සිල්ලන්දුම අපි හදාගන්න ඕන මම හැමදාම මතක් කරන සිල්ලන්දුම ඇයි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල මේ ශරීරයේ සරසන කිසිවක් කරන්නේ හැමදාම මේක සරසුවක් නේද? ඇයි මේක සරසුවේ? ඒක මහ කැත අදහසක් දන්නා සංසාරගත කැත අදහසක් මේක සරසන්නේ නැහැ. ඒ අදහස තිරිසන් සත්වෙන් පවා තියෙනවා මේ ඒක අපි පොඩ්ඩක් තේරුම් ගමු මම කියන්නේ මේක නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. ඔළුව පොලේ ගහගෙන හරි අත කතා කරන්න ඕනේ. නේද? ඕනෑ තරම් මට බණි කමන්නේ. කවුරු බැන්නත් මට කමන්නේ. ශරීරය සැරසීමේ අදහස කුමක්ද? නේද? කැත අදහස් වල මුලක්ද නැද්ද? කොනක්ද නැද්ද? මාත්‍රයක්ද නැද්ද? මේ අසූචියෙන් පිරිච්ච ශරීරය මෙච්චර මේක සිල් ගන්න වෙන්නේ සරසගෙන. ඒකින්ද සිල් ඇඳුම හරියට අඳින්න ඕනේ. සිල් ඇඳුම ඇඳීමෙන් බටයක් වගේ යන්න වෙලා තියෙනවා. එතකොට කරුණාවක් තියෙන අතර මෛත්‍රියක් තියෙන මගේ මේ කුණු ශරීරය දැක සිල් ගන්න එන සමහර ඇත්තන්ට මේ සීලය හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒක ලෝක ස්වභාවය. එහෙනම් මම මේ මම මගේ ශරීරය එවැනි භාවිතයකට නොයන්ඩ අනේ අපි ඔක්කොම අමාරු වෙලා මේ ශරීර ශරීර දිහා බල බල නේද? අපි ඔක්කොම අමාරු වෙලා. ඉතින් ඒකින්ද තමන්ට තියෙන මේ වැරදි අදහස වගේම අනුන්ට අනුන්ට වැරදි අදහස ඇති නොවෙන්න තමන්ගේ හැසිරීම තියෙන්න ඕනේ. ඒවා ඉතින් ඇත්තට බොහොම ගැඹුරු කල්පනා පොඩි දේවල් කියලා හිතුවට. ඒකින්ද අපි මේ කරන කෝලම් සිල්ලන්ම අයින් කරලා දාන්න ඕනේ. මේවා ඉතා කරුණාවෙන් ඉල්ලනවා. අපිට තිබ්බ අනන්‍යතාවයක් තියෙනවා. හරි සිල්ලඳුමක් තියෙනවා. නේද? මුනුත් මල් නැති, බෝරිච්චි නැති, ලේස් නැති, මොකක්වත් නැති, හැඩතල දාපු නැති, බටේ වගේ මහපු 60යි රෙද්දයි. කකුල් දෙක ළඟට යනකන් රෙද්ද තියෙන්න ඕනේ. අපේ කටියට වගම හරියට තරහ යනවා. කමන්නේ මොනවා කිව්වත් මට මං ඇත්ත කියන්නම්. ඇඳගෙන එනවා සායවල් වගේක්. ඒකල උඩ බංගුවකින් ඉඳ ගන්නවා. සමහර දවස්වල අපිට බන කියන්න ලැජ්ජයි. තමන් දන්නේ නැහැ තමන්ගේ ශරීරය ආවරණය වෙලා නැති බව. ඒ තරම් සමහර ඇත්තන්ට ලැජ්ජාව කියන එක නැහැ. ඉතින් අර සිල්ලන්නේ මේ කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඇත්තටම බොහොම සාධාරණ වෙන්න ඕනේ. බොහොම ඇතුළාන්ත නිමිච්ච කෙනෙක් බවට පත් වෙන්න සීල් දවසේ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ උපරිම හැඟීමේ පුළුවන් නම් ජාත රූප රජිත පටිග්‍රහණා කියලා සමාදන් වෙනවනම් පන්සලට එන්නේ මුදල් ඔක්කොම අතහැරලා. මුදල කියන්නේ පංචකාම සම්පත්තියම උපදින එකක්. ඇයි? ඒකෙන් ඕන දෙයක් කරන්න පුළුවන් ඕන දෙයක් ගන්න පුළුවන්. අයිස්ක්‍රීම් එකක් හම්බ වුණොත් ඒක විතරයි. නේද? දානෙට හම්බෙන අයිස්ක්‍රීම් එක. අතේ මුදල් තියෙනවනම් අවම අතුරු පසක් ගන්න පුළුවන්. හැම එක කෙරෙහිම තණ්හාව උපදිනවා මුදලින්දා. මුදලින්දා හැම දෙයක් කෙරෙහිම අපි හිතමුකෝ දැන් මට කවුරු හරි මොන හරි උපකරණයක් පූජා කළා. මට තණ්හාව උපදිනවා උපදින්නේ ඒකට විතරයි. අපි හිතමු ඒ උපකරණයට අදාළ මුදල මට පූජා කළා කියලා. මොකද වෙන්නේ? ඒ මුදලට ගත හැකි සියලු දේ ගැන මට තණ්හාව උපදින්න දිනට කර තියෙනවද නැද්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ මුදලට සර්පයා කියලා දේශනා කළේ. ඉතින් දවස් කීපයක් හරි මුදලක් අතහැරලා ඉන්න පුළුවන් නම් ලැබෙන දෙයින් ජීවත් වෙනවා කියලා කොහේ හරි තැනක භාවනා කරන්න යනකොට තමන්ගේ මුදල් ටික ඔක්කොම දරුවන්ට දීලා කොහේ හරි දාලා හ්ම් කරාම මාල ඔක්කොම ගලවලා ඕවා ඔක්කොම කරලා අද මට කණ්ඩ කවුරු හරි දෙන දෙයකින් මං ජීවත් වෙනවා කියලා රහතන් වහන්සේගේ වැඩපිළිවෙල තමන් පොඩ්ඩක් අත්හදා බලන්න කොච්චර සාහනයක් තියෙනවද කියලා. අර දුරකතනය අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. උපාසක අම්මලා හරි අකරතැබ්බ වලට වැටෙන්නේ. හරි මේ බණ කී කී ඉන්නකොට ඔන්න නාද වෙනවා. ඊළඟට මං දෙවෙනි සැරේත් නාද වෙනවා. මම ඉතින් බලලා පොඩ්ඩක් කෑකෝ ගහන්න කියලා බලනකොට මේක ඕෆ් කරගන්නවත් දන්නේ නැහැ. ඉතින් මේක නැතුව පන්සලට එන්න පුළුවන් වෙන්න ඕන. දැන් තියෙන ලොකුම බැඳීමක් ඒක. හරිද? ඒ වගේ තමන්ගේ අතහැරීම පුරුදු කරන්න ඕනේ. ඒකෙන් අද අපි මේ සීලය ගැන කතා කරා. හෙට අපි ඉන්ද්‍රිය සංවර සීලය ගැන සාකච්ඡා කරනවා. ඒක මීට වැඩි එහාට ගිය සිහිය නුවණ වීර්ය උපදින දෙයක්. ඉතින් මේ සීමාව පන්නගත්තට පස්සේ සීල් කැඩෙන මට්ටම අයින් වෙනවා. සීලයෙන් පිරිසිදු වීමට කියනවා සීල විසුද්ධිය කියලා. තවත් ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අපි තාම පුණ්‍ය අනුමෝදනා කරනවා මෙවැනි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවෙහි අධර්මය ගැන සාකච්ඡා කරන ඒ සාකච්ඡාව ප්‍රායෝගිකව ධර්මය අවබෝධ කිරීම ගැන සාකච්ඡා කරන සාකච්ඡාව තමනුත් අහලා අන් අයටත් ඒක ලබා දීම සඳහා දායකත්වය ලබා දීලා කටයුතු කිරීම පිළිබඳව ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්තා මේ වචන ටිකක් ඇහිලා ධර්මයක් ඇහිලා කවුරු හරි කෙනෙක් මේ ලෝකේ කොතනක හරි ඉඳලා තමන්ගේ තිබ්බ වැරද්දක් හදාගෙන සංවර වෙන වාරයක් වාරයක් වාරයක් ගානේ මේ දායකත්වය ලබා දුන්නේ නැත්නම් බොහෝ පින් රැස් වෙනවා. එන මේ අත්තන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා උතුම් නිවනින් සැනසෙන්නට මේ අත්තන්ට මේ කරගත්තා වූ උතුම් කුසල ධර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති